මේ සඳහා නොයෙකුත් ආකාරයේ වැඩපිළිවෙළවල් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ වැඩපිළිවෙළ පිළිබඳ අපි හරියට අහගන්නවා. ලියාත් ගන්නවා. ක්‍රියාත්මක භාවයට ගන්න අල්ප වූ ප්‍රමාණයක්. ක්‍රියාත්මක නොකරනව නෙවෙයි පොඩි දෙයයි ක්‍රියාත්මක භාවයට ගන්න හුඟක් අය මම එහෙම නෑ කිය එහෙමම ඔක්කොම කියලා කියන්න බෑ අපිට කවදාකවත්. නමුත් වැඩි දෙනෙක් ගත්තොත් එහෙම ඒවයින් ප්‍රායෝගිකව ඒවා භාවිතයට ගන්න ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. ඉතින් එහෙම අඩු නම් Tamanට දැනෙනවා නම් ඒ අඩුකම අපි සකස් කරගන්න ඕනේ. ඇත්තටම අපිට තියෙන්නේ කාලය නැතිකමක් නෙවෙයි ඒ පිළිබඳ උමනාවක් නැතිකමක් තියෙන්නේ. උමනාව තිබ්බොත් කාලය හදාගන්න පුළුවන් කියන එක නෙවෙයි මේ කියන්න හදන්නේ. කාලය නෙවෙයි ධර්ම අවබෝධයට ඕන වෙන්නේ සිහිය. ඒ සිහිය හදාගන්න චූටි කාලයක් ඕනේ. හරිද? ඒ සිහිය හදාගන්න චූටි කාලයක් ඕනේ. ඒ පුංචි කාලය තුල අපි මේ සිහිය හදාගත්තොත් අපි හැම වෙලෙම ධර්මානුකූල කොනසෙක් බවටපත් වෙනවා. ඒකින්ද ඒ සිහිය හදාගන්න පුංචි කාලය තමයි හුඟක් වෙලාවට භාවනාවක යෙදෙන කාලය. දවසකට. ඉතින් ඒකින්දා අපි මේ වැඩසටහන ආරම්භ කරේ ධර්ම කරුණු කතා කර කර ඉන්න නෙවෙයි. දැන්ටමත් බොහෝ දෙනෙක් නිවන් මාර්ග ධර්ම දේශනා 500 අරගෙන ඒවා CD කරලා ඉතින් අහනවා. මම ඒ වැඩේ කරන්නේ නැහැ. නමුත් සමහර අය අතර ඒක බෙදිලා යනවා. ඒක එයාලා සමහර අය ඒක බෙදා හරිනවා. මම ඒකට කිසි විරුද්ධත්වයක් නැහැ. ඒක හැම කරා කියලා බෞද්ධ නාලිකාවෙත් ඒ වගේ විරුද්ධත්වයක් නැහැ. මේක අපේ ප්‍රචාරය කරේ කියලා. එහෙම එකක් නැහැ. ඒක විතුරන්නේ නැහැ ධර්ම දානය පිණිස සමහර ඇත්තෝ ඒ කටයුත්ත කරනවා මම අහලා බැලුවා නාලිකාව වෙනත් එක දවසක් ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ඒක එහෙම අසත්භාවයෙන් කටයුතු කරන පිරිසක් බෞද්ධ නාලිකාවේ නැහැ ඉතින් ඒකෙන්ද ඒ බණ ආය ආය අහන්න පුළුවන් අවශ්‍ය නම් ඒකට ඒ බණම ආය කිය කියන එක තේරුම් නැහැ ඒකයි අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන පටන් ගත්තේ දැන් මේ ගත වෙන්නේ 13 වෙනි සතිය ප්‍රත්‍යක්ෂා වැඩසටහන ආරම්භ වෙලා එතකොට ඒ කියන්නේ හොඳ වෙලාවක් මේ වෙලාව. දැන් අපිට අලුත් අවුරුද්දක් එන්න තියෙන්නේ තව දින කීපයයි. එතකොට මේ දින කීපය තුළ අපිට මේ සැබෑ වෙනසකට, නිවැරදි වෙනසකට ජීවිතේ හරවා ගන්න අපි ඊයේ දවසේ සාකච්ඡා කරා අපි වෙනස් වෙමු කියලා. අන්න දිහා බලාගෙන දෙස් දෙවල් තියෙන එකත් කරන්න ඕනේ වෙලාවකට. ඒ වෙන මොකටවත් නෙවෙයි විවේචනය කරන්න ඕන හදාගන්න පුළුවන් නම් සහ තියෙන අනිත් අයගේ තියෙන වැරදි අදහස් නැති කිරීම සඳහා විවේචනය කරාට කමක් නැහැ. හැබැයි මරා ගන්න නෙවෙයි රත් වෙලා දැවිලා නෙවෙයි විවේචනය කරන්න ඕනේ. අන් අයගේ අඩුපාඩු ගැනම හිත හිත ඉන්නවට වඩා තමන්ගේ පැත්තට හැරිලා අපේ තියෙන අඩුපාඩු සකස් කර ගැනීම තමයි ඉතාමත්ම වටින්නේ. ඒකෙන්ද බෞද්ධය විදිහට අපි යම්කිසි වැඩ පිළිවෙලකට එමු කියලා. මේ වැඩ පිළිවෙල දැන් අපි ප්‍රත්‍යවේක්ෂා කියලා ප්‍රායෝගික වැඩ පිළිවෙලට අත තිබ්බ එකේ අර දන්නව නේද මේ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා නුවණ තියන අය මේක ටිකක් වේගවත් කරමු කියලායි අපි කතා වුණේ ඊයේ දවසේ. ඒකට හොඳ අවස්ථාවක් තමයි ලැබෙන නව වසර. කෙනෙක් කියන්නේ මේක බෞද්ධ වර්ෂයක් නෙවෙයි යන්නේ. ඉතින් ඒව අපිට වැඩක් නැහැ. ඉංග්‍රීසියෙන් හරි කායෙන් හරි අපි භාවිතා කරනවා 2019 කියලා මොකක් හරි තැනක් අලුත් වෙනවා නම් ඒකෙදි නුවණ තියෙන අය මොන හරි නිමිත්තක් තමන්ගේ ලාභයට තමන්ගේ වාසියට යොදා ගන්නවා. ඒකෙන් දා දැන් මම යෝජනා කරන්නේ දැන් ධර්මය ශ්‍රවණය කරන අය අවුරුදු ගාණක් දැන් අපි වෙනස් වෙන්න ඕන හොඳම දිනයක් එනවා. ඒ තමයි 2019 වසරේ ආරම්භය. මේ වසරේ ආරම්භයේදී මම යෝජනා කරන්නේ අපි ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෝ බවට පත්වෙමු. අද අපි ඔක්කොම එකම සමාජික කණ්ඩායමක්. අපි ඔක්කොම අපේ අඩුපාඩු හදාගමු මාත් ඇතුළුව. හරි මොනවා හරි කොතන හරි අඩුපාඩුවක් තියෙනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ අපිට දැනෙන අඩුපාඩුවක් තියෙනවා නම් ඒක Tamanට ආවේනිකව Tamanට සාපේක්ෂව ධර්මයත් එක්ක සංසන්දනය කරලා බලලා ඒ අඩුපාඩුව සකස් කරගන්න වැඩපිළිවෙලකට කඩිනම් වැඩපිළිවෙලකට යමු කියලා තමයි මේ යෝජනාව. ඒ සඳහා අපි ඊයේ දවසේ කතා වුණා හැමෝම අරමුණක් ඇති කරගන්න ඕන කියලා. හැමෝම තමන්ගේ ලොකුම අඩුපාඩුව මොකද්ද කියලා බලලා ඒක නැති කරගැනීමේ අරමුණ ඇති කරගන්න ඕනේ. කෙනෙකුට ඒක නිදිමත වෙන්න පුළුවන්, තීන මිද්ද වෙන්න පුළුවන්. කෙනෙකුට ඒක කාමච්ඡන්දය වෙන්න පුළුවන්. හැමෝම පීඩා විඳින, ඊටා පීඩා විඳින ලොකු අඩුපාඩුවක් තියෙනවා. එකක් ඇති. කෙනෙක් බීමත් නම් ඒක විතරක් ඇති මුළු සසරම විනාශ වෙන්න. කෙනෙක් අධික කාමා කාමච්ඡන්දයේ යුක්ත නම් ඒකත් ඇති. ඉතින් ඒ වයින් හැමෝම පීඩා විඳිනවා. පීඩා විඳින්න කාලයක් තිස්සේ ඉන්නවා. මෙහෙත් කරගන්නේ නැහැ. ඒකින්ද හැමෝම අනිත් පැත්ත හැරිලා බලන්න තමන්ගේ ජීවිතය දිහා පසුගිය වසර දිහා මේ 2018 දිහා හැරිලා බලලා හොඳම දේ මෙන්න මෙතනයි මගේ ලොකුම අඩුපාඩුව තියෙන්නේ කියලා අඳුනගන්න තමන්ගේ අඩුපාඩු එකකට වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. නේද? සමහර විට එහෙම කරන්න පුළුවන් අය ඉන්න පුළුවන්. නමුත් එකක් හරි තියෙන ලොකුම අඩුපාඩුව හොයලා ඒ අඩුපාඩුවම නැති කරගන්නවා කියලා අරමුණක් ඇති කරගන්න කියලා කතා කරගත්තා. එතකොට ඒ ඒක ඒ අරමුණ ඇති කරගත්තට පස්සේ ඒ අරමුණට එක දිගට යන්න නම් ඒ අරමුණ කෙරෙහි නිබඳව කැමැත්ත අපිට නිරතුරුව තියෙන්න ඕනේ. ඒවත් අපි ඊයේ දවසේ සාකච්ඡා කරා. ඒක හින්දා ඒ කැමැත්ත ඇති කරගන්න මොකද කරන්න ඕනේ? අරමුණට මට යන්න හම්බුනොත් මගේ මේ අඩුපාඩුව නැති වුනොත් මම මොනතරම් සුවදායක තත්යකටපත් වෙනවද? මට ලැබෙන මේ අඩුපාඩුව අයින් වුනහම මට ලැබෙන ලාභය කියලා මෙනෙහි කරන්න කිව්වා. ඒකට යන්න බැරි වුණොත් මම හැමදාම මේ වගේ එකතන පල්වෙවි ඉඳී මගේ පරිහානිය මම මැරෙනකොටත් මේ වගේ නෙඳි නේද අඩුපාඩු කරන සමහර අය හරි කාමචන්දාධිකය කියන්නේ බොළඳයි හරි දරුවෝ දකින්න නැතුව ඉන්න බෑ ඒවා ඒවා අඩුපාඩුව දැන් මේ අපි කියන්නේ මේ අඩුපාඩු මේ මහා වැරදි කරන අඩුපාඩුම වෙන්න බෑ හරි ඒවම ඒව නෑ හුඟක් වෙලාවට අපේ අතේ ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාරය නෑ නමුත් දැඩි ලෝභය තියෙනවා දැඩි දේශය තියෙනවා තීන විද්‍ය තියෙනවා ඒක නම් කිය නීවරණ පහ අරගෙන නීවරණ පහේ දාලා බලන්න භාවනා කරන්න බැරි නම් උද්දච්ච වැඩි. ඒ කියන්නේ හිතන සංසුන්. නේද? ඉතින් ඒ වගේ නීවරණ පහේ දාලා බලලා අඩුපාඩු හොයාගන්න කියලා මම කිව්වා ඊයේ. එහෙම හොයලා බලලා මොකද කරන්නේ? අඩුපාඩුව නැති කරගැනීමේ අරමුණ ඇති කරගෙන ඒ අරමුණ ලියන්න ඕනේ. කොහෙද ලියන්නේ? 2019 දින පොතේ. දැන් අපි හදන්නේ 2019 වර්ෂයට අපි ඔක්කොම එකම විදිහට දින පොතක් පාවිච්චි කරන්නයි හදන්නේ. ඔක්කොමලා අපි කණ්ඩායමක් විදිහට ප්‍රත්‍යක්ෂා කණ්ඩායම ලංකාවේ ඉන්න ප්‍රත්‍යක්ෂා සමාජිකයෝ. සමාජික වෙන්නේ ආයුධ පත්‍රයකින් නෙවෙයි ආයුධ පත්‍රයක් නමුත් අපි දෙනවා ඉස්සරහට. ඒක තේරුමක් නැති වැඩක්. නමුත් ඒක අපිට යම් විදිහකින් බැඳීමක් ඇති කරගන්න තියෙන දෙයක්. සමාජිකත්වයේ එන්නේ ප්‍රතිපත්තියෙන්. මේ ප්‍රතිපත්තිය බෞද්ධ ප්‍රතිපත්තියට එකතු වෙන හැම කෙනෙක්ම සමාජිකත්වයට සුදුසුයි. නේද? ආයුධ පත්‍ර වලින් සමාජික වුණා කියලා ඇති වැඩක් නැහැ. නමුත් ඒකත් කරනවා. ඒක කරන්නේ යම් කිසි පණිවිඩයක් දීම සඳහා වගේ දෙයකට පොඩි දෙයකට අවශ්‍ය වෙන හින්දා. නමුත් අපි බෞද්ධ විදිහට පෙළ ගැහෙන පිරිසක් වෙන්න ඕන ප්‍රායෝගිකව. ඒකෙන්ද ලබන වසරේ මාත් ඇතුළු අපි හැමෝම දිනපොතක් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන දිනපොතේ අපේ එක එක්කෙනාට සාපේක්ෂව තමන්ගේ ලොකුම අඩුපාඩුව ලියලා ඒ අරමුණ ලියලා අරමුණ ලියලා ඒකේ හැමදාම අංක 1 කියන තීරුව අංක 1 දාලා ඒකට ඉස්සරහින් හරියක් දාන්නේ කොයි වෙලාවට මෙනෙහි කරොත්ද උදේ නැගිට ගමන් අරමුණ මෙනෙහි කරොත් විතරයි හැඳෙන් නැගිට්ටද නැගිට ගමන් කට හොදගෙන දාලා ඇඳේ හරි එතන තියෙන පුටුවක හරි ඉඳගෙන කොන්ද කෙලින් තියාගෙන විනාඩි 10ක් ගත කරන්න ඕනේ අරමුණ මෙනෙහි කරන්න එහෙම වුණොත් දිනපොතේ හරියක් දානවා අංක 1 යටතේ ඇයි ඒක පුහුණු වෙනවා ටික දවසක් යද්දී උදේම අරමුණ මතක් වෙනවා අරමුණටම යනවාමයි කියලා අදිෂ්ඨානය ගන්නවා විතරක් නෙවෙයි අරමුණට මට ගියොත් ලැබෙන ලාභ නොගියොත් ලැබෙන පාඩු කියලා ලාභ පාඩු මෙනෙහි කරන විනාඩි 10ක් ඇති. හරිද? එහෙම මෙනෙහි කරන්න. එතකොට අපි අරමුණු ගත වෙනවා. සිංහලෙන් කියනවා නම් අපි නිකම්ම අභිප්‍රේරණය වෙනවා. නේද? ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒක මොටිවේෂන් එකක් බවට පත් වෙනවා. ඉතින් ඒකින්ද අපි අපේ හිත ඒ වගේ තත්යකට පත් කරගෙන යඩපාඩුව සකස් කරගන්න වැඩ පිළිවෙල හදාගන්න ඕනේ. දෙවෙනි කාරණාව විදිහට අපි කතා කරා මේ අඩුපාඩුව දැකලා මේ අඩුපාඩු සකස් කරගන්න මට හැමදාම උදව් උපකාර කරලා තියෙන්නේ මේ සියලු මඟ පෙන්ලා තියෙන බුදුරජාණන් වහන්සේ. අපි බුද්ධ වන්දනාවල් කරනවා. හැබැයි අපි දවසකට එක සැරයක් බුදුන් වඳින්න ඕනේ සිහියෙන්ම. සිහියෙන් බුදුන් වඳිනවා කියන්නේ නිවැරදිව සරණාගමණය ඇති කරගන්න ඇඟට දැනෙන්න ඕනේ මුළු ශරීරයටම දැනෙන්න ඕනේ මුළු හිත පත්ලෙම්ම දැඩි ඉතා දැඩි හැඟීමකින් වෙන වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව හරිද? ગાථා පහක් කිව්වත් කමන්නේ ඒ පහ හරියට කියන්න ඕනේ. හරි බුදුරජාණන් වහන්සේටම নমස්කාර කරනවා කියන අදහසින් මේ කටයුත්ත කරන්න ඕනේ. ඒක මතක තියාගෙන කරන්න ඒක සිහියෙන් බුදුන් වැඳුන නිකාම මේ වෙනදා වාගේ මේ ગાථා ටික කිව්වා ඔන්න මල් තිබ්බා පහන් තිබ්බා මං ගියා වගේ නෙවෙයි කිසි තේරුමක් නැතුව අර නිකන් ඇඟ බේර ගන්න වගේ අපිම අපිම දන්නේ අපි මේ මොකද්ද කරන්න කියලා වෙලාවකට අපි ඇයි මේවා කරන්න කියලාත් අපි දන්නේ නැහැ වෙලාවකට ගාථා ටිකක් කියලා නිකන් එන්න ඉතින් ඒක එහාට වැඩකුත් නැහැ මෙහාටවත් නැහැ කාලේ ගියා විතරයි එහෙම බුද්ධ වන්දනාවෙන් ආනිසංස නැහැ අපි අපේ ජීවිතය අපේ ජීවිතය කාලය තුල මං ගත කරන ජීවිතය අනුව මම ධර්ම දන්න ධර්මය තුලින් මාව අනුමත කරන්නා බුදුරජාණන් වහන්සේ හේතුයි. අම්මගේ අනුමැතිය තාත්තගේ අනුමැතිය ධර්මානුකූල නම් විතරයි වටින්නේ. නැත්නම් වටින්නේ හරිද? තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය මට ලැබෙනවා. මට කවුරු නිඳා කරත් කවුරු මොනවා කරත් මට කමන්නේ මම ධර්මයට කරනවා. හරිද? මම අට හදිස්සියේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත් බුදුරජාණන් වහන්සේ මාව අනුමත කරනවාද? අන්න එහෙම හැඟීමකින් බුද්ධ වන්දනාවක් සිදු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අංක 2. හරි මේ වගේ 10ක් යනවා. හරිද අපිට 10ක් තියෙනවා අමාරු 10ක් නෙවෙයි. මේවා පොඩි දේවල්. හැබැයි මේවා අපි නොකරපු දේවල්. හැමදාම හිතන්නේ පොඩි දේවල් මේවා කියලා. නමුත් මේවා පොඩි දේවල් විදිහට තියෙන ලොකු දේවල්. හරිද? කරලා බලන්න කියලා මම කියන්නේ. අවුරුද්ද කොච්චර වෙනස් වෙනවද කියලා බලන්න අලුත් අවුරුද්දක් එතකොට අලුත් වෙනසක් ඒක නිවැරදි වෙනසක් බවට පත් කරගන්න නම් චර්යාව ඔය විදිහ වෙන්න ඕනේ. එහෙනම් දවසකට එක වතාවක් හැම බෞද්ධයෙක්ම ප්‍රත්‍යක්ෂ සමාජිකයෙක් වෙන්න ඕන නම් බුදුන් වහන්සේට සදාන කරගන්න. හරි මේ බුද්ධ වන්දනාව අත්‍යවශ්‍ය දෙයක් නේද? අපි දැකලා තියෙනවා හුඟක් දැන් අපි අනුමතන කරුවත් නේද? නමුත් අන්‍ය ජාතිකයෝ අන්‍ය ආගමිකයෝ ඒවා කරනවා. අපේ අය තමයි ඒ ඔක්කොම අහකට දාලා තියෙන්නේ. දැන් නිවසේ එක තැනක බුද්ධ වන්දනාව සිදු කරන්න බැයි නම් මම යම්කිසි ආකාරයක ගැටලුකාරී තත්යක ඉන්න කෙනෙක්. ඒකටවත් මට වෙලාවක් නැත්තම් ඒ කියන්නේ මේක කරන්නේ වෙන මොකකටවත් නෙවෙයි මේක ප්‍රත්‍යක්ෂාවක් මේක මේක ලොකු අරමුණක් අරමුණට යන්න තමන්ගේ ශ්‍රද්ධාව ඕනේ ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න මාව මා ඇත්තම කියන අපි නොදැනුවත් මම අර කිව්ව විදිහට කරන්නේ මාව නොදැනුවත්වම මං ගැන අනිත් පැත්ත හැරිලා බැලීමක් උතන තියෙනවා ඊළඟට අපි තුන්වෙනි කාරණාව විදිහට කියලා කිව්වේ කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනා කරන්න කියලා. දවසකට එක සැරයක්. ඒ සජ්ජායනාව නිකන් එකක් නෙවෙයි. හරිද? නිකන් එකක් නෙවෙයි. තේරුම දැනගෙන වෙනදා වගේ මේ යක්කු එලවන්නවත් අමනුෂ දෝෂ නැති කරන්නේ නෙවෙයි. ඒක තියෙන්නේ මොනවද? නිවන් දැකීම සඳහා අවශ්‍ය කරන ගුණාංග. සක්කෝ උජූච සූජූච සුවචෝ චස මේවා කියනකොට මම සුවචද මම නේද නිවන් දකින්න නම් මම සක්කෝ ගුණයෙන් යුක්ත වෙන්න ඕනේ කියලා දැනෙන්න ඕනේ. නිවන් දකින්න නම් මම නේද කර්ණීයමෙත් සජ්ජා සූත්‍රය සජ්ජායනා නිවැරදිව කරන ආකාරය ගැන සතියක් මම ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ විස්තර කරනවා හිටන් ඉඳලා. හරිද? එතකොට මේ කටට පුළුවන් ඒක හරියට කරන්න. එතකන් දන්න විදිහට කරගෙන යන්න ඕනේ. කර්ණිමෙත් සූත්‍ර සජ්ජායනාව හරියට නිවසේදී කරන්නේ කොහොමද? එකක් ඇති. ඔකට යන්නේ විනාඩි 10යි. හරි? ඉතින් ඒක අපි කරමු ඊළඟ වැඩසටහනේදී ප්‍රත්‍යක්ෂ සතියක් කර්ණිමෙත් සූත්‍රය ගැන සාකච්ඡා කරන සජ්ජායනා කරන ආකාරය ගැන. ඒතර තුනයි ඊළඟට අපි මේ වෙනකන් කරගෙන ආපු ප්‍රත්‍යක්ෂා සටහනක් ඇති සමහර විට ප්‍රත්‍යක්ෂා සටහන පිරවීම ඒක ඒවා මොනවද හරි දාන්න විතර තියෙන පන්සිල් රැක්කද ඒ වගේ තමන් එකතු කරගත්ත දේවල් ටිකක් තියෙනවා එහෙනම් ප්‍රත්‍යක්ෂා සරහන දවසකට එක සැරයක් පුරන්න. මේකට පැය ගාණක් යන වැඩ නෙවෙයි මේ. හරිද? අපි පැය ගාණක් උයන්ඩ යනවා මීට වැඩි වෙලා. දැන් කණ්ඩත් යනවා රූපවාහිනිය බලන්නත් යනවා මීට වැඩි වෙලා. අඩුපාඩු හදාගන්න ඕන නම් මේක सिद्ध කරන්න ඕනේ. හරිද? අපි අපිට අපේ අඩුපාඩු පැහැදිලිවම හදාගන්න පුළුවන්. ඊළඟට අපි මේකේ අංක 5 යටතේ දවසේ භාවනා කරපු කාලය ලියන්න ඕනේ. හරි මම කොච්චර වෙලාද දවසේ භාවනා කරාද? <laughs> එතකොට අපිට තේරෙයි මාස 3ක් මම විනාඩි 5ක් භාවනා කරලා නැහැ. මාර්තු විතරේ අදිපෙනේ හැමදාම කල් දාලා. අද හරියට හරිය අදගත් වැඩ වගේක් අද තිබ්බ අද බැරි වුණා. හෙටත් හරිය අදගත් වැඩ වගේක් ඒ ඔක්කොම වැදගත්. එතකොට තමයි මට තේරෙන්නේ මට භාවනාව වැදගත් නෑ. හරිද? එතකොට තේරෙයි මට භාවනාව වැදගත් නෑ මට අනිත් ඔක්කොම වැදගත්. එහෙනම් කොහෙද මං ඉන්නේ? අර නීවරණ කොටේ. හරි එක්ක භාවනා කරන්න කම්මැලි, එක්ක දේශසහගතයි, විශේෂයෙන්ම කාමච්ඡන්දය නේද? එක්ක නොසන්සුන්කම ඉඳගත්තු ගමන් හිත විසිරෙනවා. එක දවසෙ මුකුත් කරන්න බැරි වුණා, පාපැදියක්වත් පුරුදු කරන්න බෑ එක දවසේ. නේද? එහෙනම් මේක කෙරෙන්නේ නැත්නම් කරන අයත් සමහර අය අතහැරලා දාලා තියෙනවා. ඒකද අපි මේ කටයුත්ත එක දිගට කරගෙන යන්න බෞද්ධයා බෞද්ධයෙක් විදිහට දිනපොත පාවිච්චි කරන්න ඕන ඔය විදිහට. හරිද? ඊළඟට තමයි අපි නිින්ද පාලනය කරන්න ඕනේ. එහෙනම් ඊළඟට ඒක ඇත්තේ භාවනා කරපු කාලයත් එක්කම ළඟටම මම ගත්ත එකයි නිදාගත්ත කාලය සංසන්දනය කිරීම සඳහා මම කොච්චර නිදාගෙන තියෙනවද කියලා. එතකොට අංක 5 අංක 6 යටතේ තියෙන නිදාගත්ත කාලය. ඉතින් මේවා මේ ඇයි සිහියෙන් ඉඳලා තියෙන මේවා කරන්න. මේ 10ක් පුරවන්න තියෙනවා මේක මොකද්ද කියලා හිතන්න එපා. මේ කම්මැලිකම් අයින් කරලා ජීවිතේ සංවිධානාත්මක ජීවිතයක් කරගන්න කියලා මේ කියන්නේ. මගේ ජීවිතේ සැලසුමකට යන්නේ මම. හරිද? සංවිධානාත්මක ජීවිතයක්. ඊළඟට තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරපු කාලය. හරිද? හැබැයි ඒ කාලය බන ඇහෙන්න දාපු කාලය නන් නෙමෙයි. වාහනයක ගියත් කමක් නැහැ. අහන්න. ඇහුවනම් ඒ අහපු කාලය ඇහුවනම් ආපහු හැරිලා පොඩ්ඩක් බලන්න මොනවා හරි මතකද කියලා. මතක නැති වෙන්න ඇහුවනම් අහපු දේ වැඩක් නෑනේ. නේද? එහෙනම් බන අහන්න ඒක ගෞරවයෙන් කාලය වෙන් කරගෙන අහන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි වෙන වැඩක් කරන ගමනුත් අහන්න පුළුවන් නම් උයන ගමන් අහන්න පුළුවන් නම්. හරිද? හැබැයි ඇහෙන්න නම් දාලා නිකන් තියලා නේද? නිකන් මේ ඒකේ තරම් හරියන්නේ නැහැ. මොකද හුඟක් වටින ධර්ම කරුණු නම් නායන ආර්ය ධම්ම හාමුදුරන්ගේ වගේ ධර්ම දේශනාවක් අහනවා නම් එක විනාඩි දෙකක් ඇහුවේ නැත්තම් ඒක මේ ලුහු වඳින්න බෑ. හරිද? හැම තැනකම තියෙන ධර්ම කරුණු. මේ ඉතින් බණ අහණ්ඩය ඕනේ. ඒක ධර්ම ශ්‍රවණය කරපු කාලය. ඊළඟට තියෙනවා ලස්සන කාරණාවක් අපි කතා කරන්නේ. ඒක දැන් ආයෙ මතක් කරනවා මම. ඒ තමයි අදිෂ්ඨාන කරලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ ජීවිතේ අපි අදිෂ්ඨාන කරලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? එතකොට තමයි අපි අපි නියමම කළමනාකරණයකින් යුක්තව වැඩ කරා වෙන්නේ. අද හැන්දෑවේ හෙට දවස සැලසුම් කරලා අදිෂ්ඨාන කරගන්න. හරි ගොඩක් කටින් මේක ලේසි. මොකද කොහොම කකට එකක් හරි දවස් තියෙන්නේ. නේද? ඒකින්ද නමුත් මම අද හැන්දෑවේ මම වැඩ ඇරලා එනකොට මට මෙන්න මෙතන කාලයක් තියෙනවා. මම අද හැන්දෑවේ බස් එකේ යනකොට මෙන්න මේ වැඩේ කරනවා. හරිද? මේවා කෙනෙකුට හිතේ පොඩි දේවල්. ඇත්තට පොඩි දේවල් තමයි. මේට වැඩිය ලොකු දේවල් මිනිස්සු තුල තියෙනවා. නමුත් මේ පොඩි දේ මම කියන්නේ ක්‍රියාත්මක කරමු අපි. හරිද? හැමෝම හැන්දෑවේ හෙට දවසේ සැලසුම් කරන්න. ඒකල අදිෂ්ඨාන කරගන්න. මම හිතද මේ වෙලාවට නැගිටින්නේ. මේ වෙලාවෙන් ඉඳන් මේ වෙලාව වෙනකම් මම මෙන්න මේ හවල් පොත බලනවා. මේ වෙලාවෙන් ඉඳන් මේ වෙනකම් මම ලෑස්ති වෙනවා. ලෑස්ති වෙන වෙලාවේ මම මෙන්න මේ වැඩේ කරනවා. හරිද? බලන්න ඕක සැලසුම් කරනකොට හැදෙන හොඳ ලස්සන වැඩ. හරි? අපි නාන කාමරයට ගිහිල්ලා නාන වෙලාවේ මොනවා හරි කටපාඩම් කරන්න බැයිද ඕන්නා? බැයිද? බැයිද? පුළුවන්. මොකද කටෙන් ප්‍රතිෝදනය කටෙන් නාන්නේ නේද? එහෙනම් චූටි කොල කෑල්ලක් ලියාගෙන යන එකයි විතරයි තියෙන්නේ. කටපාඩම් කරන්න ඕන දෙයක්. උයන ගමන් මොන හරි කටපාඩම් කරන්න බැයිද? උයන ගමන් අභිධර්ම සටහනක් කටපාඩම් කරමින් උයන්ට බැයිද? ඔන්න පුළුවන්. හරිද? අපේ කාලය අපි හරියට නාස්ති කරනවා. ඒ වගේ වැඩ කරගන්න පුළුවන් අපිට දවස සැලසුම් කරොත්. හරිද? දවස උදේ ඉඳන් හොඳට සැලසුම් කරන්න. මෙතනින් මම මේක කරන ගමන් මේක කරනවා, මේක කරන ගමන් මේක කරනවා. ඒ පුංචි ගොලේ ළඟ තියාගන්න හැමදාම. හරිද? ඒක ළඟ තියාගෙන මේ ලෞකික ජීවිතය දිනු කරගන්නත් මේ වගේ උපක්‍රම ඕන තරම් කරන්න. භාෂාවක් ඉගෙන ගන්න ඕන නම් නිකම් මේ ඉන්න එකේ මොනවාරි ඉගෙන ගත්තාම මොකද වෙන්නේ? නේද? ඒ වගේ හැම වෙලෙම හොඳ කාර්යක්ෂමතාවයක් එහෙම වැඩ කරනකොට අපිට අපි ඇත්තටම මේ හොඳ මේ කාර්යක්ෂම පුද්ගලෙක් බවට පත් වෙනවා. හරිද? හුඟක් දේවල් අමතක වෙනවා. මේ තැන් තැන් වල එක එක බස් එක යනකොටත් කල්පනා කර කර යනවා. මේ කල්පනා කරන්න වෙලාව තියාගන්න. පොර කාමචන්ද වැඩි වෙන්නේ අතන වෙච්ච දේ, මෙතන වෙච්ච දේ එන එන කල්පනා වලට ඉඩ දීලා අපි මොකද කරන්නේ? පරණ තුවාල අලුත් කරගන්නවා ෂෝක් එකට. නේද? ඒ ඊට පස්සේ වෙන්නේ මූණු වෙල්ලම් ජීවිතයේම ඉන්නේ. මෙච්චර ලස්සන ජීවිතයක් මෙච්චර අපූර්ව ලෝකෙක මෙච්චර හොඳ ජීවිතයක් ලැබිලා මනුෂ්‍ය ජීවිතයක් මූණෙල්ලගෙන ජීවත් වෙලා වැඩක්ද නේද? එක රවාගෙන ජීවත් වෙන ලෝකෙට රවාගෙන ඉන්න හැම වෙලේම එනු එනු සටනට වගේ නේද? මේ ඔක්කොම වැරදි මෙනෙහි කිරීම හින්දා මේක වෙලා තියෙන්නේ. ළඟින් ගියත් තරහ යනවා කවුරු හරි. මේ වගේ නිකන් මේ නිකන් අස්සට වැටිච්ච ජීවිතයක් නැතුව තටු ගහලා දාලා නැගිටින්න නම් Taman දවස සැලසුම් කරගෙන වැඩ අඩු නම් අලුත් වැඩ දාගන්න. හරිද? මේ යමක් මෙනෙහි කරන්ඩ අපි කාර්යාලයට ගිහිල්ලා යන ගමන් යමක් මෙනෙහි කරන්න පුළුවන්. හ්ම්. මේ වගේ දවස් සැලසුම් කරලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ අදිෂ්ඨාන වලට යන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒක දවසට සතියට මාසෙකට තමන්ගේ වැඩ ටික බෙදලා අදිෂ්ඨාන කරගන්න මම මේ මාසෙ මේ කටයුතු කරනවා මේ අවුරුද්ද මේ කටයුතු කරනවා කියලා අන්න එහෙම අදිෂ්ඨාණයෙන් එදා දවසේ වැඩ කරාද කියලා අංක 8 යටතේ හරි දාන්න ඕන වාර ගාන හරි නෙවෙයි මම මෙච්චර අදිෂ්ඨාන කරා මෙච්චර අදිෂ්ඨාන කරා කියලා ලියන්න ඕනේ කරලා බලන්න කොච්චර සාර්ථකද කොච්චර වෙනසක් වෙනවද කියලා චිත්ත පීඩාව පවා අඩු වෙන හැටි බලන්න හරිද හැම වෙලෙම අපේ මනසට වැඩක් තියෙනවා එතකොට ඔහි මැටි ගුලිය වගේ නෙවෙයි අපේ අරමුණ රබර් බෝලයක් වගේ වෙන්න හරිද එතකොට එහෙනම් ඒකෙදි ඇත්තටම අපි නාන්න යනවා නම් නාගන්න නම් ලෑස්ති වෙන්නේ ඔරලෝසු දිහා බලලා අදිෂ්ඨාන කරන්න ඕනේ මන් නානවා මන් නානවා කියලා නෙවෙයි මෙන්න මේ වෙලාවේදී මම මේ වැඩේ ඉවර කරනවා හරිද මේ වෙලාව වෙද්දි මම මේ වැඩේ වෙනදාට වැඩිය කාර්යක්ෂමව තමන්ගේ හැම වැඩක්ම වෙයි. ඇයි? නැත්නම් කඩේකට ගිහින් එන්න ගියත් ඔහේ වැනි වැනි කියලා කොහොමද ඉතින් කොහොමද? එද කෑවද, බිව්වද, නෑවද? ආ එහෙනම් මෙහෙමයි, ඔහොමයි ඒව හරියන්නේ නැහැ. හරිද? බලන්න ඔහොම කරලා අනිත් අයට පෙනේ තමන් ඉතා කාර්යක්ෂම පුද්ගලයෙක් කියලා. හරිද? එහෙම පෙනුනට පස්සේ ලොකු අභිමානයක් හැදේ. අනිත් අය වගේ නේ මොන හරි අපි මෙයා හැම වෙලේම මොකක් හරි වැඩ ගෙදලා ඉන්නවා. දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි පෞරුෂයක් හැදෙනවා. ඔය එක එක තැන් තැන් වල වැටි වැටි හම්බෙන හම්බෙන අයත් එක්ක පැය ගණන් කතා කරගෙන ඉන්න අයට පෞරුෂයක් නැහැ. හරිද? වැඩ කරන මිනිසුන්ට ලොකු පෞරුෂයක් තියෙනවා. කාර්යක්ෂම මිනිසුන්ට. මොකද අනිත් අයට කරන්න බැරි වැඩක් ඒ කරන්නේ. කවුරුත් කැමති ඔහේ නිකන් ඔය තැන් තැන් වලට එදා ඉන්න. ඊට අමතරව වැඩ කරන කෙනා වේගෙන් ඉස්සරහට යනවා. ඒකින්ද අදිෂ්ඨාන කරගෙන හැම වැඩක්ම කරන්න දවසකට වාර ගාණක් ඒක කරන්න දවස සැලසුම් කරන්න හෙට දවස සැලසුම් කරන්න සැලසුම් කරලා එහෙනම් අංක 8 යටතේ තියෙන අදිෂ්ඨානයේ කටයුතු කිරීම. එතෙන්ට නිකන් අපි ඊයේ කතා කරා මම ආයෙ මතක් කරේ මේ ටික පිළිවෙලට ලියා ගන්න හරි ඕන හින්දා ලියාගෙන මේ කරන්ඩ අපි ධර්ම සාකච්ඡාවේදී මේ පිළිබඳව හරියටම ලියපු එකක් පෙන්වන්න. එතකොට හරි මේ ලියා ගන්න පුළුවන්. 8 වෙනි එක 9 වෙනි එක තමයි වටිනාකම තියෙන්නේ. මම කියව account එකක් හදන හැටි කියලා දෙනවා කියලා ගිණුමක් හදන්න ඕන කියලා. මේ ගිනුම හැදෙන්නේ Tamanට පින්දහම් කරන්න නවවිනයකේ කරන යහපත් වැඩ කරන්න මේක ඉතින් අපි කරන යහපත් වැඩ ඔක්කොම මේක ලියන්න ඕනේ මේ පොඩි අමුතු වැඩක් කරන්නයි යන්නේ අපි මේ යහපත් වැඩේ කරන්න මෙන්න මේ ගිනුම භාවිතා කරලා හරි හැමෝටම ගිනුමක් තියෙන්න ඕනේ ඒක බැංකු ගිනුමක් නොවුනට කමන්නේ හිතේ තිබ්බට කමන්නේ කාගේ හරි ළඟ හරි තමන්ගේම තියෙන මුදල් වලින් ඒ මුදල වෙන් කරන්න කොහොමද මේ මුදල උපයා ගන්නෙ හරිද මේ මුදල උපයා ගන්නෙ සාමාන්‍යයෙන් කෙරෙන නාස්තිය අඩු කරලා හරිද? මේක දැන් ප්‍රත්‍යවේක්ෂා සමාජික විදිහට මේ වැඩේ කරන්න ඕනේ. කොහොමද අපි අපේ නාස්තිය අඩු කරනවා කියන්නේ මොකද්ද? අන්න මම එක උදාහරණයක් කියන්නම්. මාත ගෙදර යන්න ඕනේ. මම ගෙදර යන්න අපේ ගෙදරට යන්න රුපියල් 150ක ත්‍රිවිල් දුරක් යන්න තියෙනවා. මට හදිස්සියක් නෑ මං ගෙදර ගිහලා නිකන් ඉඳලා කල්පනාව. අසනීපෙකුත් නෑ. හදිස්සියකුත් නෑ අසනීපෙකුත් නෑ හදිසියක් තියෙනවා නම් මසුරුකමට ඕකේ යන්න නැතුව හදිසි නම් ඉක්මන් වැඩ කරගන්න තියෙනවා අනිවාර්යෙන් යන්න ඕනේ. දෙවෙනි කාරණාව අසනීප නම් අනිවාර්යෙන් යන්න ඕනේ නැත්නම් අසනීප වැඩි වෙනවා. මේ දෙකම නැත්තම් මම පයින් ගියොත් මොකද? පයින් ගිහලා මම රුපියල් 150ක් ඉතුරු කරගන්නවා. හරි. ඊළඟට මම හැමදාම කඩෙන් වතුර බෝතලයක් ගන්නවා. කියලා හිතන්න. මට බැයිද වතුර එකක් ගෙදරින් අරගෙන යන්න? මං හැමදාම කඩෙන් බෑග් එකක් ගන්නවා. මට බැයිද එක දිගට පාවිච්චි කරන් සෙදි බෑග් එකක්. හැබැයි හැමදාම කඩෙන් වතුර බෝතලයක් ගන්න කෙනා වතුර බෝතලයක් බෑග් එකේ දාගෙන ගියාම රුපියල් 30ක් හෝ 40ක් හෝ 60ක් ඉතුරු වෙන්නේ. ඒක අර ගිනුමට. හරිද? එහෙනම් මේ ගිනුමේ ගාන තමයි මෙතන රූලේ කියන්නේ. 9. හරිද? දැන් මගේ මේ ගිනුමේ කොච්චර තියනවද? හර සහ බැර. මම අද දවසේ මේකට කීයක් හරි හර කරාද? හරි. කීයක් මම මේ ගිනුමට දැම්මද? මොකද නාස්තියවම කරලා. නාස්තියවම කරලා මං කීයක් මේකට දැම්මද? මොනවා හරි තමන් අතින් වෙන නාස්තියක් තියෙනවනම් අඩු කරන්න පුළුවන් නම් ඒක අඩු කරන්න අඩු කරලා ගාණක් එකතු කරන්න. හැබැයි ඒ ගාන වෙනත් තමන්ගේම ඔහේ යන දෙයකට වියදම් කරන්න එපා. මම නිකන් කියන්නම්. ඔය රුපියල් 150 මට ත්‍රිවිල් එකේ ගිහිල්ලා මම ඉතුරු කරපු 150 මට වටින්න මට තියෙන වටිනාකම මගේ ආදායම තියෙනවා නම් රුපියල් 50000ක් 50000න් 150යි. නේද? නමුත් ඔය 150 රුපියල් 10000ක විතර වටිනාකමක් තියෙන අය ඉන්නවා මේ රටේ. දන්නවද ඒක? හරියට කෑම වේලක් කන්න බැරි තත්යක ඉන්න අය ඉන්නවා. හරිද? පොතක් ගන්න විදිහක් නැති අය ඉන්නවා. දුප්පත් ගම්වල සහ ඉන්නවා ඒවා කියන්නේ නැහැ ඒ වගේ අය ඉන්නවා. අන්න එහෙම අනුන්ට පිටවීම සඳහා මේ මුදල වෙන් කරන්න 150ක් ලොකුවට තමන්ගේම දෙයකට යොදා ගන්නවට වැඩිය අනුන්ගේ පිටවීම සඳහා අනුන්ට පිටවීම සඳහා මේ මුදල වෙන් කරන්න නැති බැරි කෙනෙකුට යමක් අරන් දෙන්න ලොකු මුදලක් දෙන්න පුළුවන් වෙයි. අපි ලේසියකට නැති බැරි කෙනෙකුට රුපියල් 500ක් 1000ක් දෙන්න. නමුත් ඔන්න නිකම්ම 500ක් 1000ක් දෙන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. බලන්න මම කියන්නේ බරුද කියලා කොච්චර එකතු වෙනවද කියලා බලන්න. හරිද? මේ ළඟදී එක තරුණ දියණියක් මේ කතාව කිව්වහම කිව්වා මම මගේ ශරීරය අනවශ්‍ය විදිහට ලස්සන කරන්න කිසිම තේරුමක් නැතුව ලොකු මුදලක් වැය කරා හැබැයි හැමෝටම මම පිරිසිදුවට ඉන්න ඕන මම අහවල් දන ආයතනයේ වැඩ කරන්නේ පිරිසිදුවට ඉන්න ඕන මම දන්නවා අනිත්‍යයට ප්‍රසන්නභාවය ඇතින අනවශ්‍ය විදිහේ ඊටාම අනවශ්‍ය විදිහට මම ශරීරය ගැන වෙහසුණා මම මේ මුදල් සියල්ල මේ ගිණුමට බැර කරනවා ඊට පස්සේ කියලා. ඒකෙදම එයා කැත විදිහට ඉන්නවා කියන එක නෙවෙයි. එයා මේකප් කරන්නේ නැහැ කියන එකක් නෙවෙයි. එහෙම නෙවෙයි. බොරුවට ගිහිල්ලා ආ මේ මූණු වල තියෙන ලප කෑලි අයින් කරන්න රටේ නැති ඒවා තේරුමක් නැති ඒවා යාම කිව්වේ මට. ඉතින් ඒ වගේ අපි බලන්න සමහර වෙලාවට අපි ඇඳුම් පිළිබඳ නාස්ති කරනවා අද අවශ්‍ය නැති විදිහට. නේද? මේකු දේවල් වල නාස්ති මේ කියන්නේ මසුරුකම නෙවෙයි. මසුරුකම කියලා කියන්නේ මොකද්ද? අනුන්ට දෙන්නේ නැහැ. Tamanට විතරයි. හරි ඒකට කියනවා මසුරුකම කියලා. හරිද? ඊළඟට තියෙන දේ Tamanටවත් පාවිච්චි කරන්නේ නැහැ. තමන්ට පාවිච්චි කරන්න තමන්ට අවශ්‍ය දෙයට අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. මේක බුදුරජාන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙවෙයිද? ඇයි සිවුර පවා මොකද කරන්න කිව්වේ? අන්තිමට පාපිස්සත් හදලා නේද? පිටියට මැටි නේද? මැටි ගහනකොට පිටියට තියලා පවා ගහන්න මේ ලෝකයේ සම්පත් කියන ඒවා හරිම හිගයි. නැති බැරි අය ඕන තරම් ඉන්නවා. නැති නැති අය ඕන තරම් ඉන්නවා. ඒකින්ද අපි නොහිතුවට අපි ගොඩ නාස්ති කරලා තියෙන්නේ. ඉස්සර තිබ්බ මිටිහාල් ක්‍රමය කියන්නේ මොකද්ද? ඔය වගේ ක්‍රම අපිට ඉස්සර තිබ්බද නැද්ද? අපි අපේ දෙමාපියෝ මොකද කරේ? අන්තිමට ඇත්තටම ගෙදර තියෙන කවුරු හරි නැති බැරි කෙනෙක් ආවොත් එහෙම මිටිහාල් එකතු කරපෙකේ මේ දෙනවා මේ කට්ටියට ඒවම අරයන් දෙන කට්ටිය හිටියා මට මතකයි සර් මාසිකල සැරයක් විතර සමහර නැති බරිය එනවා මේ එකතු වෙලා එකතු වෙලා තියෙන හාල් ටික අරයන් හරි ඉතින් එහෙම කරලා යම්කිසි කෙනෙකුට යහපතක් කරා අපි මෙන්න මේ ගිනුම පවත්වාගෙන යන්න ඒ තීරුවේ ලියන්න ඕනේ නවවෙනි තීරුවේ මේ ඒ ඒ ඒකේ ගිනුමෙන් කරපු වැඩේ ලියන්නේ කියන්නේ හරබර පවත්වාගෙන යන්න ඕනේ. මෙච්චරක් මම ආද මේකට එකතු කරා මෙච්චරක් මම මේකට මේකේ වැය කරා. උදාහරණයක් විදිහට අපි දැන් ඔය තියෙන අධිවේගී මාර්ගයක් රෑ 11ට 12ට අධිවේගී මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. නේද? හදිස්සි නම් අධිවේගී මාර්ගය දවාලක ඕන වෙනවා. බලන්න අධිවේගී මාර්ගය භාවිතා කරනකොට රෑ 11ට 12ට යනවා නම් අනිත් පාරේ ගියත් එකම වෙලාවට ඊටත් වැඩිය කලින් සමහරවිට යන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක මොකද කරන්නේ? කල්පනා කරන්නේ සාමාන්‍යයෙන් අරගෙන යනවා. ඒ වගේ වෙලාවක ගාණක් ඉතුරු කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේ කරන ගාණක් ඉතුරු කරන්න මේක හරීම සන්තෝෂයක් දැනේ. මේකේ අවසානයේදී මම බොහොම වටින වැඩක් කරා කියලා. හරි හැම පැත්තෙම සිහියෙන් ඉඳීමක් එතන තියෙනවා. ඒවා ලාභාල පුංචි දේවල් කියලා හිතන්න එපා. කරගෙන ගිහිල්ලා බලන්න ප්‍රමෝදය ඇති වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ සරහනේ සීලයක් තියෙනවා. නේද? සමාධියට හේතු වෙනවා. ධර්ම ශ්‍රවණය වෙනවා හැමදාම. හරිද? ඒත් එක්ක යම්කිසි චර්යාවක් තියෙනවා. මේක දෛනික චර්යාවක්. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදින්න වක්‍රම හේතුවක් වෙනවා බලන්න නැද්ද කියලා. අපි සාමාන්‍ය ජීවිතේ ජීවත් කරවන්න බෞද්ධයෙක් විදිහට හැදෙන්න ඕන විදිහ මේ මේ ටික අපි එකතු කරගන්න ඕන අන්තිම එක 10. ඒක ටිකක් සංවේදී කාරණාවක් වෙයි කරන්න ඕන දෙයක්. අර කරන්න ඕන දෙයක්. අපි හැමදාම ළමයින්ට කියනවා දෙමාපියන්ට වඳින්න කියලා. හරි? ළමයින්ට කියන දෙමාපියන්ට වඳින්න කියලා අවුරුදු 30 35 වුණාට පස්සේ දෙමාපියන්ට වඳින එක සම්පූර්ණයෙන්ම හුඟක් අය නවත්තලා දානවා. අම්මා තාත්තා මැරෙනකන් අම්මා තාත්තට වඳින්න පුරුදු වෙලා ඒ පුරුද්ද දිගටම අරගෙන යන්න ඕනේ. හරිද? කේවල් වල තියෙන පුංචි පුංචි ආකාරයක ගැටලු සහගත තත්ත්වයන් සිත්වල ඇති වෙනවා නම් ඇති වෙනවා නම් ඒවා සමනය වෙන්න ඒක ලොකු හේතුවක් වෙනවා. ඒක ආශිර්වාදය කියන එක වෙන කාගෙන්වත් උත්තර ලැබෙන්නේ නැහැ. ඒක හින්දා මේක අපි කතා කරනකොට අපි හිතනවා මේක ඊටාම හොඳ දෙයක්. නේද? හිතලා අපි මේක අතපසු කරනවා අපිට මේකේ වටිනාකම වැඩි තේරෙන්නේ නැහැ. ඒක හින්දා ප්‍රත්‍යක්ෂ සමාජිකය විදිහට අපි දවසකට එක සැරයක් කොච්චර වයස වුණත් මගේ වයස අවුරුදු 70යි මගේ අම්මා ඉන්නවා 90යි. හරිද මට දන ගහලා අම්මට වඳින්න බැරි කමක් නැහැ. හරිද? ඒක කොච්චර ඒක තමයි ආදර්ශය. මොකද බුදුරජාණන් වහන්සේ පරිහානියේ කාරණා විදිහට සඳහන් කරේ වැඩිහිටියන්ට අගෞරව කිරීම. හරිද? මේකෙදි සමහර අයට අදහස් වෙන්න පුළුවන් අනේ මන් දන්නේ අප්පා මේ කරන සමහර වැඩ හින්දා මට නේද මං හිතේ අමාරුවෙන් ඉන්නේ. ඇත්ත නේද අපි කොහොමද දෙමාපියෝ ගැන හැම වෙලෙම ප්‍රසාදයක් උපදවා ගන්නෙ එයා තරුණ කාලයේ ඒ දෙන්නා තරුණ කාලේ මගේ දෙමාපියෝ තරුණ කාලේ හරි අමාරුවෙන් හම්බ කරන කාලේ මට වියදම් කරන්න ගියාම මම පිස්සු විකාර නැටුවද නැද්ද මට ඒව ගැන වටිනාකමක් තිබ්බද චුටි කාලේ චුටි කාලේ ඒ ලෙවල් කරන කාලේ ඕ ලෙවල් කරන කාලේ වගේ වැඩි වටිනාකමක් තිබ්බද හම්බ කරලා තියෙන දෙනවිය ගැන නේද? මම මොනවා කරා මම අනවශ්‍ය විදිහට සපත්තු ඉල්ලුවා. අනවශ්‍ය විදිහට සෙරප්පු ඉල්ලුවා. අනවශ්‍ය විදිහට ඇඳුම් ඉල්ලුවා. නමුත් කිසිම දෙයක් නැහැ. සමහරලාට එයාලා හරිය අමාරුවෙන් හම්බ කරලා හම්බ කරගෙන ඇවිල්ලා යමක් කරනකොට මම ගණන් ගත්තේ නැහැ. නේද? ඒවා ටිකක් මේ ඒ වගකීම වල තේරුන්නේ නැහැ. එයාලා විඳින දුක මට වැටහුනේ නැහැ. ඒ ගැන වැට වැඩි ඇගීමක් මට තිබුණේ නැහැ. නේද? නමුත් හැබැයි අද ඒකේ අනිත් පැත්ත වෙලා මම විඳින දුක මට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා මට රැකියාව ස්ථානයේ ප්‍රශ්න තියෙනවා මට හැමතැනම ප්‍රශ්න තියෙනවා ගෙදර ආවා අම්මට තාත්තට ඕක වැඩි ගානක් නැහැ එහෙනම් මට ටිකක් කේන්ති තියෙනවා ඔකට නේද හ්ම් එහෙම ටිකක් කේන්ති තියෙනවා එදා ඕකම වුණා හැපැත්තට අද ඒ කට්ටියගේ මේ හැසිරීම තුළ මගේ උපේක්ෂාව තමයි මම කරන නියමම කෘතගුණ දැක්වීම හැම වෙලෙම හිතනද අද මෙයාලා ඇත්ත වයසට යන්න යන්න සමහර විට භාවනා නිකරුවා නම් මානසිකත්වයේ යම්කිසි පිරිහීමක් එනවා පුංචි ළමයි වගේ වෙනවා. හරිද? එතකොට මට මම පුංචි ළමයා කාලේ කට්ටිය මට සැලකුවා. ඒකේ කුතුහල දැක්වීම තමයි මට කරන් තියෙන්නේ. දැන් ඉතින් මොන දේවල් කතා කරත් මම නේද? මම ඒ දුකම විඳමින් එදා එදා නංගිගේ ප්‍රශ්න අක්කාගේ ප්‍රශ්න ඔක්කොම තියෙද්දි මගේ ප්‍රශ්න හමු වෙයි මම මට වටිනාකම් තිබෙන එයාලා හරි අමාරුවෙන් හම්බ කරපු දේ මං මං කෙරෙහි හරීමයකින් කටයුතු කරා ඒකට කෙලෙහි ගුණ දැක්වීමක් විදිහට අද එයාලගේ මානසිකත්වයේ පුංචි ළමයි වගේ වෙලා නම් සමහරකට හොඳ නරක තේරෙන්නේ නැත්නම් සමහර මට ගරහනවා නම් ඒවා මට අදාළ නෑ. මම පූජනීයව සලකන්න ඕන. සලකලා දවසකට එක සැරයක් වන්දනා කරන්න ඕනේ. ඒක චුට්ටක් පුරුදු වෙනකන් 10 වෙනි තීරුවේ දාමු. මොකද කියන්නේ? නේද? 10 වෙනි තීරුවේ දාමු. ඔය ටික අපි මේ අවුරුද්දේ අරගෙන යන් කියලායි මගේ යෝජනාව. එතකොට ලස්සන ජීවිතයක් මේ මේ එකටවත් වැඩි කාලයක් යන්නේ නැහැ. ලකුණු කරන්න එපා භාවනා කරාද නැද්ද කියලා Tamanට තේරෙනවා එතකොට. හරිද? හරියට බුද්ධ වන්දනාව කරපුවාම ප්‍රත්‍යක්ෂාවක් සිද්ධ වෙනවා. කර්ණමෙත් සූත්‍රයේ ජීවිතය හදාගන්න ඕන ඔක්කොම ටික තියෙනවා. හරි? එතකොට ඒක සජ්ජායනා කිරීමක් කරනවා. ඊළඟට Tamanගේ ප්‍රත්‍යක්ෂා සටහනක් තියෙනවා නම් ඒක පුරවනවා. ඊළඟට ඒක ඒක Tamanට ආවෙනික දේවල් නේද දාගන්නේ. නේද? ප්‍රත්‍යක්ෂා සටහනේ සීල සීලය කාය වාග් කියන හතත් එක්ක තව කැමති දෙයක් දාගන්න විදිහක් මම කියලා දීලා තියෙනවා. ඉතින් රෝල් ටිකක් තියලා ඒක ඒකට හරි ලකුණු ටික දා ගන්නවා. ඊළඟට අරමුණ උදේ පාන්දර උදේ පාන්දර නැගිට ගමන් අරමුණ මෙනෙහි කරනවා. ඊළඟට හැම වැඩක්ම කරනකොට අදිෂ්ඨානයෙන් කරනවා. කොහොම හරි බණ ටිකක් අහනවා දවසකට සැරයක්. හ්ම්. ඉතින් මේ විදිහට ඊළඟට නාස්තිය අවම කරන ගිනුම නාස්ති ගිනුම නේද? නාස්ති අවම කරන ගිනුම පවත්වාගෙන යනවා. දෙමාපිය වන්දනාව කරනවා. මේ චරිතය අරගෙන යන් එතකොට අපිට ඊළඟ අවුරුද්දේදී ඔය ටික ටිකක් දැඩි දින පොතක් අරන් යන්න පුළුවන් වෙයි. හරිද? ඉතින් ඒකින්ද දින පොතක් ගන්න විතරයි තියෙන්නේ. අරගෙන මේක පවත්වාගෙන යන්න ඒ ඔක්කොම කරලා රූල් කීපයක් ඉතුරු වුණොත් හරි ඒකේ දිනපොත ලියන විදිහයි දැන් මම කියන්නේ. තව මොන හරි ලියනවා නම් ලියන්නේ මට දැනෙච්ච නිකෙලස් අදහස්. දිනපොතේ ලියන්න ඕනේ. භාවනා කරා නම් ඒ කියන්නේ මේ මේක ඒක හැමදාම ලියන්න ඕන එකක් නෙවෙයි. මොනවා හරි නිකෙලස් අදහසක් ආවනම් හරිද? මට අද අනාත්ම භාවය හොඳින් දැනුණා. හරිද? මට මගේ ශරීරය මගේ නෙවෙයි කියලා කරපු භාවනාවේදී හොඳට තේරුණා. මෙච්චර කාලයක් මම මේව අල්ලගෙන හිටියේ අපරාධ කියලා හිතුණා. හරි? ඒ වගේ අපිට එහෙම හිතෙච්ච දේවල් තියෙනවානේ. එක එක කාලෙට. හරිද? එතකොට බණක් ඇහුවා. ඇත්තටම මම මගේ කියලා ගන්න දෙයක් නෑ වගේ කියලා තේරුණා. හරිද? ඒ වගේ හිතට දැනිච්ච ධර්ම කරුණු තියෙනව නේද? ඔන්න ඔය දිනපොතේ ලියලා දාන්න ඕනේ. හරිද? වෙනදා ලිව්වේ ලොකු දුවලෑ ගෙදර ගියා. නේද? අහවලා බැන්නා. අහවල් නේද? අහවල් අහවල් දේවල් මට ලැබුණා. මට ලැබිලා තිබ්බ සිහිවටනේ බිම වැදිලා කැඩුනා. ඔය වගේ කෝලන්නේ ලිව්වේ. හරි දැන් අපිට විදර්ශනා අදහසක් ආවනම් යම් දවසක මොනවා හරි දෙයක්. හ්ම් මොනවා හරි තැනක අපිට කෙනෙකුට කියන්නේ මගේ ජීවිතේ මම ගෙනියනකොට මට යම් කිසි විදර්ශනා අදහසක් ආවා නම් ආන් ඒ අදහස වහාම ලියන්න ඊට පස්සේ මාසෙකින් විතර දෙකකින් විතර කියවලා බලන්න මමද ලිව්වේ කියලා හිතේ. හරිද? මමද මේක ලිව්වේ කියලා හිතේ. මම මේ මේ කාරණා ටික ඔය ටික කලින් මම කියලා තිබ්බා. නමුත් දැන් මම ප්‍රත්‍යේෂා සමාජිකත්වයකට එන්න තියෙන මූලික සුදුසුකම විදිහට සලකන්නේ ඔන්න ඔය දෛනික දිනචරියාව අරගෙන යාම. මේ බොහෝ දේවල් ඒක රාශී කරලා අපි එකතු කරගත්ත අපේ ජීවිතය එකතු කරගෙන යන්න සමගිය සංවර්ධනය වෙන්න නීවරණ යටපත් වෙන්න තව බොහෝ ආකාරයක සාර්ථක ජීවිතයකට යන්න අවශ්‍ය කරන දේ තමයි දේවල් ටිකක් තමයි මේ තනියම හරි ඒතර Taman තනියම මේ ටික වර්ධනය කරගත්තොත් ප්‍රත්‍යවේක්ෂා පවුලක් විදිහට පවුලේ කීප දෙනා මේ ටික කටයුතු කරොත් අම්මා තාත්තට අවසර රැන්දොත් පොඩි කට්ටිය වෙලා නිතරට රැන්දොත් පවුලක් විදිහට මේකට ඒක රාශී වෙන්න පුළුවන් වෙනකොට ප්‍රත්‍යවේක්ෂා පවුල් සමාජිකත්වය ප්‍රත්‍යවේක්ෂා සංවිධාන වශයෙන් ඒ සංවිධාන වලට අපි අවස්ථාව දීලා තිනවා කොහොම හරි කරලා අපි මේක සමාජ කතිකාවතක් විදිහට ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන තුලින් අපේ බෞද්ධත්වයේ විශාල ප්‍රබෝධයක් නේද අපි දැන් ප්‍රායෝගික අපි නැගී හිටින જાතියක් බවට බලන්න නාස්තිය කියන එක නේද අපේ රටේ දේවල් කොච්චර අපි නාස්ති කරනවද කියලා නේ නාස්ති කරනවාද කියලා ඒකට හොඳට දැනෙන එක හොඳට දැනේ හරි මට හොඳට මතකයි අපි පුංචි කාලේ අපේ දෙමව්පියෝ අපිට බත් තොතාගෙන යන්න තිබ්බ ඉටිකොලේ මතකද ඒ දවස්වල ඇත්තට අපි මං හිතන්නේ ගොඩක් කට්ටියට අත්දැකීම් ඇති ඉටිකොලේ ගේන්න ඕනද නැද්ද හොදලා අනිවාර්යෙන් ගේන්න ඕනේ හරිද අනිවාර්යෙන් ගේන්න ඕන ගෙනල්ලා හොදලා වේලලා පහුවෙන්දා ඒ ඉටිකොලේ තමයි බත් බඳගෙන යන්නේ පතර ඒත් එහෙමයි හරිද? අද අපි ළඟ ඒව නැහැ ඇත්තටම. අපි ළඟ ඒව නැහැ. ඉතින් ඒ හුඟක් දේවල් තිබුණා අපි නාස්ති අවම කරගෙන ජීවත් වෙච්ච සමාජයක් කට්ටියක් අපි. අපේ මේ පිරිහීම ජාතියම පිරිහීම. අඩුම ගානේ අපිට බත් එක බෙදා ගන්නකොට මතක් වෙන්න ඕනේ. තව මේවා අපි පස්සේ කතා කරමු. බත් එක බෙදා ගන්නකොට මතක් වෙන්න ඕනේ අහක දාන්න නැතිව බෙදා ගන්න. හම්බ කරන දේ කණ්ඩ කියලා මම හැමදාම කියන්නේ. හරිද? නාස්ති කරන්න එපා. ඒ නාස්ති වෙන්නේ ජාතික සම්පතක්. හරි රටේ ජාතික නිෂ්පාදනයක් ඒ නාස්ති කරන්නේ. ඉතුරු කරන කෑම ටිකේ ඉතුරු කරන ටික ලංකාවම ওই නාස්ති කරන බත් ටික ඉතුරු කරොත් හරිද? අයින් කරන හැමෝටම පුළුවන් බත් පිඟාන ඉවර වෙනකන් කන්න. අදිස්ථාන කරගත්තොත් බත් පිඟාන ඉවර වෙනකන් කනවා කියලා බඩ ඇදෙන්න ගන්න නැහැ හැමදාම. පළවෙනි දවසේ බඩ ඇදේ. ආහන වැඩියෙන්ම බෙදාගෙන තියෙනවා. ඊළඟ දවසේ අඩු කරනවා ඒක. අද හැම පැත්තකින්ම අපි හිතුවොත් අපිට ගොඩ දේවල් මේ කියන්නේ ජීවිතයේ මම ආය කියන මේ නිවන් දකින්න අයට නෙවෙයි මේ කතාව කියන්නේ නිවන් දකින්න අයටත් එක්ක නමුත් සාමාන්‍ය ජීවිතයේ ගෙවන අයට අපේ පින්නත් නේ තමන්ගේ ජීවිතේ වින්දනය කරන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. හරිද? ඒ කියන්නේ හිර කරන්න නෙවෙයි. කට්ටියත් එකතුලා විනෝද ගමනක් යන්න ඕනේ. ඉතින් අරමුණෙන් යන්නේ. හරි. මේ මගේ පවුලේ අය, මේ මගේ ගෙදර අය, මේ මගේ පවුල ඥාතින් අපි එකතු වෙලා අවුරුද්දක සැරයට විනෝද ගමනක් ගිහලා හොඳට නටලා, දඟලලා, සින්දු කියලා කෑ ගහලා නේද? එන්න ඕනේ. ඉතින් ඒක ඒකේ පක්ෂ එකක්ද? නෑ නෑ. ඉතින් ඒවා තියෙන්න ඕනේ. ඒවා ඒවා ඒවා ගැන කිසි ප්‍රශ්නයක් නෑ. අනවශ්‍ය දේවල් කිසි දෙයක් නැතුව නේද යම් කිසි කෙනෙක් අද තීරණය කරලා තමන් බීමත් වෙනවා නම් හරිද කොහොමද අද තීරණය කරොත් එහෙම යාගේ ගිනුම ඉක්මනට වැඩි කරන්න පුළුවන් ඒ ලොකු විදමක් කරනවනේ ඒකට <laughs> නේද හ්ම් හ්ම් කොච්චර නාස්තියක්ද ඒක වෙන්නේ. ඒතකොට බණ ටික ඇහුණා මම හැන්දෑවට මට මේ වාත අමාරුව ටිකක් බොනවා කියලා හිතන්නකෝ. <laughs> එහෙමයි ඉන්නවනේ සමහර අය. වාත අමාරුව කියලා හිතේ අමාරුවයි නැති කරගන්නේ. හ්ම් තිරසන් ජීවිතයකට ආවඩනවා. හරි තිරසන් ජීවිතයකට චූටි මේ නේද ආචාර කරන තිරසන් ජීවිතේට ආචාර කිරීමක් කරන්නේ සැලුට් එකක් දානවා පොඩ්ඩක් මේ මාත් එන්නයි ඉන්නේ කියලා. ඒ මොකද බීමත්කමත් එක්ක හැදෙන්නේ මොනවද? තිරිසන් මානසිකත්වයකට ඇයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන සියලු නීවරණ ධර්ම ඉතා ප්‍රබලව වර්ධනය වෙන දෙයක් තමයි විවත්කම කියලා කියන්නේ. එතකොට මේ ඒ ඒවා ප්‍රබලවම තියන අය තමයි තිරිසන් සත්තු. පාලනයක් නැහැ බල්ලෙක් කරන් බලන්න බල්ලට තියෙන කාමච්ඡන්දය අධිකයි. හරි ඒකයි ඒකයි එයා නේද මහාම් පුතා මම නම් මගේ පිටිපස්සේ හැම වෙලේම එනවද නැද්ද? එන්නේ නැති හැම වෙලේම පුදිනවා. නේද එහෙනම් තීන මිද්දේ ප්‍රබලයි. නැගිට වෙලාවට එයා කැමති දේවල් පිටිපස්සේ දුවන හැමතැනම. නැත්තම් බුදිනවා. හවුද නැද්ද? එතකොට වීමත් පුද්ගලයා. ඒ වගේ කෙනෙක්. ඒකින්ද අපි හරි ගැඹුරෙන් අපේ ජීවිතය ගැන හිතලා ප්‍රායෝගිකව සකස් වෙමු. හඳ ප්‍රායෝගිකව සකස් වෙන්න ඒකයි මම අවුරුද්දට ඉස්සෙල්ලා මේ ටික කතා කරේ. මේ සතිය ඉවර වෙන්නේ 30 වෙනිදායි. එතකොට 30 වෙනි ඉරිදා වෙනකොට අපි මේ කතිකාවත ඉවර කරගන්නවා. හෙට දවසෙත් අපි සාකච්ඡා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් එක්ක මේ පිළිබඳව. එතකොට අපිට මේ මේට මේ පිළිබඳ තියෙන මූලාශ්‍ර සාකච්ඡා කරමු අපි. ත්‍රිපිටකයේ මේ වගේ කාරණා වලට හේතු වෙච්ච දේවල් තියෙනවද? බුදුරජාන් වහන්සේට දිනචරියාවක් තිබුණද? හද ඒක ලස්සනද? කොහොමද? එහෙනම් ශාස්ත්‍රයන් වහන්සේට අරමුණු තිබුණා නම් අදිෂ්ඨානයකට ගියා නම් ඇයි අපි මේ වගේ එක තැනක ගැති ගැති ගැති වෙවි ගැති වෙවි වැටි වැටි වැටි වැටි කිසි දෙයක් කරා ගන්න බැරුව වගේ ඉන්නේ කියලා වෙනෙහි කරන්නේ හරිද අපේ ජීවිත අරමුණ ජීවිත අරමුණක් තියෙන්න ඕනේ මාසික අරමුණක් අවුරුද්ද කරමුණක් ඉතින් ඒ වගේ අරමුණු ටික නැවත නැවත මෙනෙහි කිරීමක් තියෙන්න ඕනේ ඔය ඕවා වගේ වැඩ කරේ නැත්නම් මම අවසාන වශයෙන් කියන්නම් යමක් වෙන්න මෙහෙම හිතේ. එකතෙන් උන දවසට හිතෙනවා මට සතියක් තිබ්බනම් මම දන්නවා මේ ජීවිතේ හදාගන්න මට භාවනාවක් වර්ධනය කරලා කරගන්න එක සතිය. අපි ගෙවන ඉවර වෙන හැම සතියකම වටිනාකම තේරෙන්නේ අපේ පින්වත්නි අපිට අපිට සතියක් නැති වෙනකොට. අපි ගෙවන හැම දවසකම වටිනාකම අපිට තේරෙන්නේ දවසක්වත් නැති දවස එනකොට. නැත්නම් අපි කොච්චර දවස් ගෙවුවද කියලා. මේක මම ඇත්තද කියන්න දන්නේ අලියට මැරෙන්න බිම වැටුනහමලු තේරෙන්නේ අපි උදාහරණයකට ගමුකෝ. හරි ඒක ඇත්තක් නම් හරි වටිනවා. ඇත්තක් නම් නැතත් ඒක එහෙමනම් හෙන්ඩුවෙන් පහර කකා හිටිය අලියා මැරෙන්න බිම වැටුනහමලු තේරෙන්නේ මගේ ශරීරය මෙච්චර ලොකුද කියලා. ඒ වගේ මගේ ජීවිතේ වටිනාකම මට තේරෙන්නේ අන්තිම කාලේ හරියට මෙන්න මේ වගේ. විභාගයක් කිට්ටු වෙනකොට මතකයිනේ විභාගෙට පාඩම් කරන කාලවල වල විභාගයක් හොඳටම කිට්ටු වෙනකොට සතියක් විතර තියෙනකොට හිතෙනවා තව සතියක් තිබ්බනම් දන්නවා කරන හැටි. මාසයක් තියෙනකොට හිතෙනවා චිස් තව මාසයක් තියෙන මට මාස දෙකක් තිබ්බනම් මම මේකෙන් ලංකාවෙන් පළවෙනි යනවා කියලා. හරි. අන්තිමට දවසක් තියෙනකොට හිතෙනවා තව එක දවසක් තිබ්බනම් ග්‍රාන්ජන්ට පැයක් තියෙද හිතන තව එක පැයක් තිබ්බනම් කියලා අඩුව අඩු තියාගෙනම යන්නේ. ඒ මොකද ඒ වෙලාවට අදාළ දේ අපි කරන්නේ නැහැ. ඒ වගේ මැරෙන්න කිට් වෙනකොට හිතෙයි මගේ ජීවිතේ මට මේ මැරෙන්න යනකොට දැනෙන දේ කලින් දැනුණා නම් මම දන්නවා කරන දේ කියලා. ඒකට පශ්චාත්තාප වෙලා කරන්න දෙයක් නැති වෙනවා. ඒකින්ද 2019 වර්ෂය නේද නිකන් කිරියෙන් පැනියෙන් උතුරන්න නෙවෙයි හිත ධර්මයෙන් උතුරන වර්ෂයක් බවට පත් කරගන්න මම හිතන්නේ අපිට පුළුවන් වෙයි ඒකින්ද දෛනික චර්යාව සකස් කරමු ප්‍රත්‍යක්ෂ සමාජිකයෙක් බවට පත් වමු කියලා ආරාධනා කරනවා. ඉතින් හැමෝම තීරණයක් ගන්න මම කොහොම හරි මගේ අඩුපාඩු සකස් කරගෙන මේ දැවෙන, තැවෙන ආශ්‍රවයන්ගෙන් දුර වෙලා මගේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති